නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතෝ භෝ සුගතින් ගච්ඡේ manussානං සාව්‍යතං මනුස්ස භූතෝ සන්ධම්මි ලබ සන්ධං අනුත්තරං සාමේ සන්ධා නිමිත්තාසේ මූල ජාතා පතිට්ඨිතා යාම ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙවොලව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් දේශනා කළ දේවාචවන සූත්‍රයේ ගාථා දෙකක් මේ කියවුණේ. චාතුරු මහරජක තාවතින්ස ආදී වශයෙන් ඇති දෙවලෝක දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් ආයු කෙලවර චුත වීමට ආසන්න වීමේදී ලකුණු පහක් පහළ වෙනවා. පැලඳින් මල් පර වෙනවා. හැඳිවත් කිලුටු වෙනවා. කිහිල්ලෙන් දහඩිය උනනවා. මෝනේ පහපත්කම නැතුව විවර්ණ වෙනවා. දිවි ආසනවල වාඩි වෙන්න සැතපෙන්න එපා වෙනවා. මේ ලකුණු ඇති වෙනවා මිනිස් වර්ෂා ප්‍රමාණයෙන් දින 7ක් ඇතුළතදී. අනිකුත් දෙවි දේවතා මේක දැනගත් ගමන් එතුමා එක්කගෙන යනවා නන්දන වනයේට දිවලෝක සියල්ලෙම තියෙන නන්දන වනයේ කියලා. උයනක් බොහොම රමණීය උයනක්. මේ උයනට පමුණුවාගෙන අනුශාසනාවක් කරනවා මේ චුතෙන්ද ආසන්න දිව්‍ය රාජයාට දිව්‍යාංගනාවට. ඊතෝ භව සුගතින් ගච්ඡ ඊතෝ භව සුගතින් ගච්ඡ නිදුකාණෙනි මේ දෙව්ලොවින් මනලව නම් සුගතියට යනු මැනවේ මනුලව සුගතිය උපදිනු මැනව කියලා අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාවයි සරුවක්ඥන් වහන්සේ මෙහෙම දේශනා කළේ. ඊතෝ භෝ සුගතින් ගච්ඡ මනුෂ්‍යානං සහවියතං නිදුකාණෙනි මේ දෙව්ලොවින් මනුෂ්‍යයන්ගේ සහායතාව නම් වූ සුගතියට යනු මැනව. මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං මිනිස්සෙකු බාටපත්ව සම්බුද්ධ ශාසනයෙහි අනුත්තර වූ ශ්‍රද්ධාවක් ලබනු මැනව. සාමී සද්ධා නිමිත්තාස මූලජාතා පතිච්චිතා. ඒ ඔබේ ශ්‍රද්ධාව මුල් බැසගත් ශ්‍රද්ධාවක් වේවා. ජීවිතාන්තය දක්වා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතී ස්වාක්ඛාතෝ බුද්ධ ශාසනයෙහි ජීවිතාන්තය දක්වා සෙලවිය නොහැකි ස්ථීර ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න. එසේ ස්ත්‍රී ස්ථීර ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන ඕපදික කුසල රැස් කරගෙන නැවතත් අපේ දවුලෝට එනුමැනව කියලා අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනාව බොහෝ සෙයින් බුද්ධෝත්පාද කාලයේ සිදුවෙන අනුශාසනාවක්. අනික් කාලයකදී බුද්ධ ශාසනයක් නැති බැවින් බුද්ධ ශාසනයේ ශ්‍රද්ධා ලබන්න කියලා අනුශාසනාවක් කිරීම අපහසු වෙනවා. නමුත් මනුෂ්‍ය ලෝක උපදින්න අනුශාසනා කරනවා. හේතුව දෙවලෝට යා හැකි වන්නේ, බඹලෝට යා හැකි වන්නේ, නිවනට යා හැකි වන්නේ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුටයි. මනුෂ්‍යයෙකු විසින් තමයි නිත්‍ය සීල, උපෝසත සීල, එවාගේම දානමය පින්කම් භාවනාමය පින්කම් දස පුණ්‍යක්‍රියාවන් දස කුසල කර්මපතයන් දස පාරමිතාවන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අනුගමනය කරන්න පරිපූර්ණ කරන්න පුළුවන් වන්නේ මිනිසෙකු බාටපත් වීගෙනයි. දානං දත්වා සීලං සමාධියත්වා උපෝසත කම්මං කତ୍වා කත්ත උප්පජ්ජಂತಿ. දන් දීමෙන්, හේවස් හැකීමෙන්, එවාගේම සීලය නිත්‍ය සීලය රැකීමෙන් කොතනද උපදින්නේ? ඇතැම් කෙනෙක් මනුලව ශාත්‍රීය මහාසාර බ්‍රාහ්මණ මහාසාර ගෘහපති මහාසාර කියන සම්පත් ඇති තැන්වල උපදිනවා. ඇතැම් කෙනෙක් චාතුරු මහරාජිකයට යනවා. තව සමහර කෙනෙක් කාවකින්සේට යනවා. තවත් කෙනෙක් යාමයට, තව කෙනෙක් තුසිතයට, තවත් අය නිර්මාරතියට, තවත් අය පරිනිමිත වසවර්ති දිව්‍ය ලෝකටත් යනවා. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 42000ක් ඉහළින් චාතුරු මහරජකේ පිහිටා තියෙනවා. එහි ආයුෂ් ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 90 ලක්ෂයක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් ඒක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් වර්ෂ එකයි දිව්‍ය වර්ෂ වාසයෙන් 500යි මනුෂ්‍ය වර්ෂ වාසයෙන් 90 ලක්ෂයයි එතන් සිට යොදුන් 42000ක් ඉහළින් තමයි තාවතින්ස දෙව්ලෝ පිහිටා තිබෙන්නේ. එයින් මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ආයුෂ 3 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් එහි එක දවසයි, එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් වසරයි, එවැනි වසරේ දිවි වර්ෂ 1000ක් වෙනවා පරමායුෂ. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයයි. එතැන් සිට යදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ඒ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු ආයුෂයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් එක අවුරුද්දයි අවුරුදු දිව්‍ය වර්ෂ 2000ක්. මනුෂ්‍ය වර්ෂ වාසයෙන් 14 කෝටි 40 ලක්ෂයක්. එයින් යදුන් 42000ක් ඉහළින් දුසපි දිව්‍ය ලෝකේ. එහි මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් ආයුෂ 57 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් දුසිතට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් එක වසරයි. එවැනි දිව්‍ය වර්ෂ 4000ක් හි පරමාශයි. මනුෂ්‍ය වර්ෂ වාසයෙන් 57 කෝටි 60 ලක්ෂයයි. එයින් යුතුම් 42000ක් ඉහළින් තමයි නිර්මාරාතේ පිහිටා තිබෙන්නේ. ඒ මනුස්ස වර්ෂා ප්‍රමාණයෙන් එවගේ හතර ගුණයක් පිහිටා තිබෙනවා මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එවැනි වසරදී වර්ෂ 8000ක් හි පරිමාස වේදවා. එයින් 42000ක් යදුන් ඉහළ තමයි පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකේ. ඒ මනුස්ස වර්ෂ වශයෙන් 921 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය තියෙනවා. අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු දිව්‍ය වර්ෂය 16000යි. මනුෂ්‍ය වර්ෂ වාසීන් 921 කෝටි 60 ලක්ෂයයි. මේ දිව්‍ය ලෝක හයේම උපන තුන් ආකාරයකින් එක් ආකාරයකට චුත වෙන්න සිදු වෙනවා. සමහර කෙනෙක් විනෝදයෙන්ම ගත කරන බැවින් Tamanට નિયમિત වේලාවට ආහාර නොගැනීමෙන් චුත වෙනවා. ඒ ඇත්තන් කියන කිද්දා පදූසික කියලා. ඒ දෙවියන් නියම අවශ්‍ය විඳින්නේ නැහැ. ඒවා මෙහෙම තව සමහර කෙනෙක් ඉන්නවා අනිකුත් දෙවියන්ගේ දිව්‍යාංගනාවන්ගේ සම්පත්තියට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරපු ගමන් මේතෝ එයින් චුත වෙනවා. ඒ අත්තන් දෙකේ නම් මනෝපදෝසික කියලා. ඒ අත්තන්වත් නීමාවසු විඳින්න වෙන්නේ නැහැ. ඒ විදිහේ කිද්දාපදෝසික මනෝපදෝසික අවස්ථාන්ටපත් නොවූ අය තමන්ගේ කුසල කර්මී ආනුභාවය තියෙනවා නම් ඒ ජීවිතාන්තයේ දක්වා කින අවශ්‍ය කෙලවර වන තුරු ඉන්නවා. මේ මින් අවස්ථාවේ අර විදිහට ගති නිමිති කියන්නේ පෙර නිමිති පහළ වෙනා චුත වෙන්න. එතකොට දෙවි දේවතාවෝ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ නැමැති සුගතියට යන්න. මනුෂ්‍ය ලෝකයේ ඉපද ශාසනයෙහිලා ස්ථීර සද්ධාාවක් හිතුවා ගන්න. ඉවිතාන්තය දක්වා නොසැලෙන සද්ධාාවක් හිතුවාගෙන ඕපදික කුසල රැස් කරගෙන නැවතත් අප වෙතෙන්ෙක් එන්නේ කියන එකයි මේ අනුශාසනාව. එතන ඕපදික කුසල් කියන්නේ පින්නතුනි කොතේ ආනිසංස වින්දත් අවසන් නොවන කුසල ධර්මයන්ට ඒ නම කියන්නේ. දිවි මානුෂාදී උපදි සම්පත් ගෙන දෙන අතරත ඒ නොනවත්වා නිවන දක්වා යන කුසලයන්ද කියන ඕපදික කුසල් කියලා. නිවන් පතා කුසල් සිදු කරාම නිවන දකින අතුරු දිව්‍ය මානුෂාදී සුගති ලෝකවල උපදිනවා. නමුත් මේ සුගති ලෝකවලදී කොච්චර සම්පත් වින්දත් ඒ පින අහෝසී වන්නේ නැහැ, ගෙවිලා අවසන් වෙන්නේ නැහැ. නිදසුණක් කියන හොඳ උල්පතක් ඇති දින්දකින් වතුර ගන්න ගන්න අලොත් අලොත් වතුර උනනවා. උතුරා යනවා. ඒ වගේ තමයි ඕපදේක කුසල්. නිවන් පතා කරන කුසලයේ ශක්තිය දිව්‍ය මානුෂාගේ සම්පත් නිදීමෙන් කෙලවර වෙන්නේ නැහැ. නිවන දක්වාම ගෙඩියාව. එනිසා අනුත්තර සද්ධාාවක් පිහිටුවාගෙන ඕපදේක කුසල් රස කරගෙන නැවතත් අපේ දෙව්ලොවට එන්න කියලායි අනුශාසනාව. මේ විදිහට දිව්‍ය ලෝකේ නූපන්න කෙනෙක් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. දිනක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන පාරේ වඩින වෙලාවේ දැක්ක වේරෑනක්. වේයන් කෝටි ගණක් මේ පේලියට පේලියට යනවා වේයෝ. සරුවක්යන් වහන්සේ වදාලා මහණෙනි බලන්නේ මේ වේයන්. මේ වේයන් එක්කෙනෙක්වත් නැ මේිට පෙර සත්පිත රජ නොවූ සක්දෙව් පදවියට පටන වූ කෙනෙක් මෙතන නැහැ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජත්වයටපත් නොවූ කෙනෙක් මෙතන නැහැ. භවග්‍රේත් නොගිය කෙනෙක් මෙතන නැහැ. මේ සංසාරයේ ඇති මෙහෙමයි. කාලයක දෙව්ලොවේ ඉන්නවා, තාකලක බඹලොවේ ඉන්නවා, තාකලක අරූප ලෝකෙත් ඉන්නවා. අයමත් මනුලොවටත් යනවා, සමාඩ ත්‍රිසංගත ආත්මයටත් යනවා. ඒසා මහණෙනි ආසන දාන දණ්ඩක් කොතනින් වැටේද කියලා නියමයක් නැතුව වගේ මේ සංසාරයේ සැරිසරන සත්‍යාගේ ගති නියමයක් නැහැ. ඒ ඒ තැනට පෙරලි පෙරලි යන කර්මා රූපව. මේ මේ tanggal උපද උපදවන යම්කිසි ਸਰව බලධාරී කෙනෙක් නෙමෙයි මේක කරන්නේ. තම තමාගේ චිත්තසංතාන තුල රැස් කරගන්නේ කුසල අකුසල කර්මයන්ගේ ශක්තියනොයි කියන එක පහදා දුන්නා. ඒ අතරත තවත් පැහැදිලි කිරීමක් තියෙනවා මෙතන. දැන් මේ දිව්‍ය ලෝක 6 ඉඳලා දිව්‍ය ලෝක 6 ඉඳලා 6 වෙනි එකේ ඉඳලා පළවෙනි බ්‍රහ්මතලයක් තියෙනවා බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා. එතෙන්නේ තියෙනවා යොදුන් දුර ප්‍රමාණ 55 ලක්ෂ 8000ක්. මේ 55 ලක්ෂ 8000ක් දුර තියෙන එතකොට මනුෂ්‍ය ප්‍රතේ ඉඳලා කොච්චර දුරස්තරද එච්චර දුරේ ඉඳලා ලෝවා මහා ප්‍රාසාදයේ තරම් පර්වතයක් බිමට හැලුවොත් විනාඩියකට යොදුන් 13ක තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යොදුන් 800ක් පාත් වෙනවා. හැතපයේ දින වශයෙන් ගණන් ගත්තොත් දවසකට යොදුන් 48000ක් පාත් වෙනවා. මේක පෘථිවි තලයේ දෙන්න යනවා මාස 4ක්. මෙච්චර වෙලාවක් පමා වෙනවා මේ වේගෙන් පාස් වෙන ගල් පර්වතයේ පොළොවට එන්න. නමුත් ඒ බඹලොවේ ඉඳලා දෙව්ලොවේ ඉඳලා කුතනාරි ඉඳලා එයින් චුත වෙන මනුස්ස සත්‍යයක මේ මනුලව ප්‍රතිසන්දි ගන්න එක චිත්තක්ෂණයක් ගත වෙන්නේ නැහැ. ඒතරම් ශීඝ්‍රයෙන් යහා භවයේ චුත වීමත් මෙහි භව යහා භවයේ ප්‍රතිසන්දි ගැනීමත් සිද්ධ වෙනවා. එයින් පැහැදිලි වෙන්නේ මේ ගල් පර්වතයක් පෙරලියගෙන එනවා වගේ යමක් එනවා නෙමෙයි. එතන නිරුද්ධ වෙනවා කර්ම හේතු අනුව මෙතන පහළ වේදවා. මේක තමයි චුතිපාටිසන්දි ප්‍රතිපත්තියේ ඇති. එයින් යදුන් 55 ලක්ෂ 8000ක් ගෙලින් තමයි දෙවෙනි ධානතලයේ තියෙන පරිත්තාබ අපමානා බාබස්සරේ එයින් යදුන් 55 ලක්ෂ 8000ක් ඉහළින් තමයි තුන්වෙනි ධාන තලයේ තියෙන්නේ. පරිත්‍ය සුභ අපමාන සුභ සුභ කින්නක. එයින් යදුන් 55 ලක්ෂ 8000ක් ඉහළින් තමයි වේ අපල අසඤ්ඤ තලයේ කියන චතුර්ථ ඥාන භූමි තලයේ පිහිටා තිබෙන්නේ. එයින් යදුන් 55 ලක්ෂ 8000ක් ඉහළින් අවිහ බඹතලයේ සුද්ධාවාසය. සුද්ධාවාස පහම එකක් එකක් ගානේ යදුන් 55 ලක්ෂ 8000ක් බැගින් ඉහළින් ඉහළින් පිහිටා තිබෙනවා. අරූප ලෝක අතරත් එහෙමයි. ඉහළම භවග්‍රේ නම් වූ අරූප තලයේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට දුර ප්‍රමාණය හඳුන්වනවා. යොදුන් 7 කෝටි 18 ලක්ෂ 56000ක් කියලා. යොදුන් 7 කෝටි 18 ලක්ෂ 56000ක් මනුෂ්‍ය ප්‍රතේ සිට භවග්‍රේට උසයි. යදුනක් දිගපාල උස ඇති සෛලමේ පර්වතයක් එතනින් හෙළුවොත් අර වගේම විනාඩියකට යොදුම් 13ක තුනෙන් එකක්. පැයකට යොදුම් 800ක්. 65 දවස ගණන් ගත්තොත් දවසකට යොදුම් 48000ක් පාත් වෙනවා. මේ තරම් වේගෙන් පාත් වෙන මේ මහා සෛලමේ පර්වතයේ පොළොව තලයට පතිත වෙන්න කාලය ගත වෙනවා. දවස් වශයෙන් ගත්තොත් 1497ක්. වර්ෂ වාසියෙන් ගත්තොත් වර්ෂ හතරකොත් මාසෙකොත් දින 28ක් යනවා. මේතනම් කාලයක් ගත වෙන මේ මහා ශෛලමේ පර්වතයේ වැටෙන්න කාලේ ගත වුණත් භවග්නෙන් චුත වෙන කෙනෙකුගේ ප්‍රතිසන්දි ග්‍රහණයට චිත්තක්ෂණයක් පමාන අරූප ලෝකයෙන් භවග්නෙන් චුත වෙන කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හරි උපදින්නේ ත්‍රි හේතුක පුජ්‍යලයක් හැටියටයි ඒ පටිසන්ධිය ගන්න යන්නේ එක චිත්තක්ෂණයක තුනෙන් එකක කාලයයි. චිත්තක්ෂණයක තියෙන කුඩා චිත්තක්ෂණ තුනක්. උත්පාදක්ෂණේ, තිතික්ෂණේ, භංගක්ෂණේ කියලා. එයින් උත්පාදක්ෂණේ කියන්නේ කෙටි කාලය තුල තමයි එනා භවයෙන් චුත වෙන කෙනෙකු මේ භවයේ පටිසන්ධි ගන්න කාලය ගත වෙන්නේ. මේ වගේ තමයි සතර ආපාය උත්පත්තිය. එවාගෙම මනුෂ්‍ය ලෝක උත්පත්ති හැම එකක්ම මේ වාගේ කෙටි කාලයක් තුළ සිද්ධ වෙනවා කෙනෙක් චුතේලා නැත උපදිනකම් අහසේ පාවෙන ස්වභාවයක් ඇත්තේ නැහැ හේතුව චුත වෙනවා සමගම ප්‍රතිසන්දි ගැනීම අනිවාර්ය සිද්ධ වෙන ධර්මතාවක් මේ වාගේ ලෝක ධාතුවකයි අපි මේ හැසිරෙන්නේ මනුෂ්‍ය ලෝකෙන් යොදුම් 15000ක් යොදුම් යට සංජීව මහා නරකේ පිහිටා තියෙනවා එයින් යතුන් 15000ක් යට කාල සූත්‍ර ඒ වගේම 15000න් 15000න් යට <clears throat> සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවේශිකේන අටමහා නරක පිහිටා තියෙයි. ඒ වායේ හතර වටේ හතර හතර බැගින් 16ක් එක මහා නරකයකට ඔසුපත් නරක පිහිටා තියෙනවා. එක මහා නරකයක දිගපාල උසේ යොදුන් 100 100 බැගින් පවතිනවා. ඒ වායේ තේන යකඩ පොළව යකඩ බිත්ති යකඩ වහල යොදුන් නම මේ යොදුන් 9 9 තරම් ඝනකම පවතිනවා. ඒ වායේ ගිනි රශ්මිය ඈතට දෙපැත්තෙන් යොදුන් 100 100 පැතිරී යනවා. එතකොට ගිනි රශ්මියත් එක්ක ගත්තොත් එක පැත්තකින් දිග පළල යොදුන් 300 300 බැගින් පවතිනවා. ඊළාට මේ ඔසුපත් නරක එකක් එකක් ගානේ යොදුම් 50 50 බැගින් දිග පාළ පිහිටා තියෙනවා. මේවා වට ප්‍රමාණයේ සලක බැලුවොත් එක මහා නරකයක ප්‍රමාණය යොදුම් දසදහසක් වට ප්‍රමාණයි. ඔය වාගේ මහා පෘථිවි තලයේ මේ සතර අපාය ඒ කියන්නේ අටමහා නරකයේ සහිත ඔසුපත් නරක 128ක් සහිත 136ක් නරක පිහිටා තියෙනවා. මේ වටත් ගිය වාර අනන්තයි. මේ වාටග්ගේ වාර අනන්තයි. එතකොට මේ විදිහේ අනන්ත අපරිමාණ වාරවල දිව්‍ය ලෝකවලද බ්‍රහ්ම ලෝකවලද මනුෂ්‍ය ලෝකෙද සතර ආපාද සරිසරමින් එන අපේ මේ ආත්භාව පරම්පරාවේ අගමුල පෙන්වන්න බැරි බව සරුවක්ඥන් වහන්සේ දේශනා කළා කියනවා. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤති නපඤ්ඤායති අවිඥා නීවරණානං සත්තානං තස් තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං මහණෙනි අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණය වී තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳී මේ සංසාරේ සරිසරන්නා වූ සාංශාරික සත්‍යයේ සංසාරේ මුල කෙලවර හෝ අග කෙලවර හෝ දැක්විය නොහැකි කියන එක මේ අනමතග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කළා කියනවා මේවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අර ලොවට කිසි කෙනෙක් පහදා දීලා නැහැ. අනිත් සාත්‍රවරු මේ ලෝකයේ ඇතුලේ හැසිරෙන හැටියටමයි උපදෙස් දෙලා තියෙන්නේ. මේකේ නවීචේ පටන් භවග්‍රේ දක්වා ඇති තිස්සෙක් භූමිතලේවත් දසදහසක් සක්වල කෙලක්ෂයක් සක්වල අනන්ත සක්වල පිළිබඳ සියලු විස්තර විවරණ සරුවක්ඥන් වහන්සේ පමණයි දේශනා කරලා තියෙන්නේ. මේවා දේශනා කළා තියෙන ලෝකයේ අලංකාරයේ පෙන්වන්න නෙමෙයි. මේවා දේශනා කළා තියෙන ලෝක ස්වභාවය ආબોධ කරවනු පිණිසයි. මේ ලෝක ස්වභාවයේ තියෙන අර්ථ හතරක්. ලෝක ස්වභාවයේ ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ උපාය කියන මෙන්න මේ සතරයි. ලෝක ස්වභාවය නම් මේ ඇතිවෙන නැතිවෙන පංචෝපාදානස්කන්ධ ලෝක සංඛ්‍යාතය தත්වයයි. ලෝක සමුදය කියන්නේ මේ ලෝකේ නැවත නැවත ඉපදීම ඇති කරගන්න තෘෂ්ණාවයි. ලෝක නිරෝධය කියන්නේ මේන් එතුණා වූ ලෝකෝත්තර නිර්වාණයයි. ලෝක නිරෝධ උපාය කියන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ කියන්නේ ආර්ය සත්‍ය අතර තමයි ලෝකයේ තුලින් ආબોධ කරන්න සරුවක් යනවා ASCII දේශනා කළා තියෙන්නේ. එක්තරා දවසක් සෝයිතස්ස කියන බ්‍රහ්ම රාජයෙක් ආවා බුද්ධ වන්දනාවට. ඇවිල්ලා ප්‍රශ්නයක් කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ ප්‍රශ්නය. මම මේක පෙර ආත්භාවයේදී මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 120ක් ආයුෂ ඇති තාපස කෙනෙක් හිටියා. මම වයස 20 වෙනකොට ධ්‍යාන අධිඥා ලබාගෙන ලෝක ධාතු ගණන් කරමින් ඇවිද්දා. කොයිතරම් වේගින් ලෝක ධාතු ගණන් කරනවාද කිව්වනම් එක පියවරක් එක ලෝක ධාතුක අනිත් පියවර අනිත් ලෝක ධාතුවේ ආහාර පාන ගන්න වේලාව හිතා ගන්න වේලාව ශරීර පටිජග්ගන වේලාව හැර අවුරුදු 100ක් තිස්සේ මම මේ ලෝක ධාතු ගණන් කරමින් ගියා ස්වාමීන් මගේ වයස අවසන් වුණා ලෝක ධාතු ගණන් කළ අවසන් වුණේ නැහැ මට දැනගන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේවත් මේ ලෝක ධාතු කෙලවර දැකගත්තද කියලා. එලා මේ සරුවඥන් වහන්සේ දේශනා කළ එසේය මම ලෝකේ සියල්ල කෙලවර දක්වා දැකගත්තා. හැබැයි මේ ලෝකේ කෙලවර නම් වූ ලෝකාන්තය දැක ගැනීමට පාගමනින්වත් 이르දි ගමනින්වත් පුළුවන් කමක් වන්නේ නැහැ. මේ ලෝක ධාතුවේ කෙලවර දැක ගැනීමට නැහැ කියුණොත් දුක් කෙලවර කරන්නත් ලැබෙන්නේ නැහැ. ඒසා මේ රෝහිතස්සේ මම කියනවා මේ බඹයක් පමණ වූ සංඥාවක් සහිත වූ මනසක් සහිත වූ මේ ආත්භාවයේ ඇතුළතම ලෝකයක් තියෙනවා. ලෝක සමුදයක් තියෙනවා. ලෝක නිරෝධයක් තියෙනවා. ලෝක නිරෝධ උපායක් තියෙනවා. ලෝකේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයයි. ලෝක සමුදය නම් මේ පිළිබඳව බැඳී පවත්නා 108 ආදාරයන් තෘෂ්ණාවයි. ලෝක නිරෝධය නම් නිර්වාණ ධාතුවයි. ලෝක නිරෝධ උපායන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව තුලින් මේ රෝහිතාස බ්‍රහ්ම රාජයා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. ලෝකයේ පිළිබඳව හතරෙන් එකක් ආબોධ කරගත්තා. ඉන් ඉදිරියේ එතුමාට ලෝකයේ ඇසිරෙන තියෙන වැඩිම ගාන ආත්මාව හතයි. ආත්මාව අතකින් පස්සේ එතුමා ලෝක නිරෝධය කියන නිර්වාණ ධාතුවට ਸਰවප්‍රකාරයෙන්ම ඇතුළත් වෙනවා. මේ විදිහටයි අපේ සරුවඥන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. ඒ මේ ලෝක ධාතුවේ යථා සත්‍ය ආબોධ කර ගැනීමත් ලෝකේ නැවත නැත නිෂ්පන්ද පරම්පරාව ගෙනියන හේතු ආબોධ කර ගැනීම පිණිසත් ලෝකයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් නිර්වාණය සාක්ෂාත් කර ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කර ගැනීම පිණිසත් ඇති එකම මාර්ගය ගෞතම සම්බුද්ධ ශාසනයේ ඇති ධර්ම මාර්ගය පමණයි. ඒ මේ ධර්ම මාර්ගයේ ඇසිරීම තමයි දාන සීල භාවනාදී මේ කුසල ක්‍රියාවන්ගෙන් සිද්ධ වෙන්නේ. දැන් අපි මේ විශේෂ දානමය පින්කමක් සිද්ධ කළා. මේ දානමය පින්කම ඇතුලේ තියෙනවා පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දානමය පින්කමේ තියෙනවා දානයයි සීලයයි භාවනාවයි කුසල ක්‍රියා තුනම. මේ දානයේ සඳහා පරිත්‍යාග චේතනාව දානමය පුණ්‍ය ක්‍රියාවයි. මේ සඳහා සීලයක පිළිපීම සහ වත් පිළිවෙත් පැවැත්වීම චාරිත්‍ර සීලයයි. ඊළඟට මේක භාවනාවට හැරෙනවා. මේ දාන වස්තු සම්පාදනය කිරීමේදී තමාගේ නුවණ හසුරුවනවා කැමැතිනම් බ්‍රහ්ම විහාර වශයෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වශයෙන් මේක හරවන්න පුළුවන් දැන් අපි මේ දාන වස්තු සඳහා ගන්න ද්‍රව්‍ය එකක් එකක් ගානේ මෛත්‍රිය පවත්වනවා. මේ අපි දානීය සඳහා හාල් නිෂ්පාදනය කරගෙන තියෙනවා. මේ හාල් නිකරුණේ අහසින් ලැබුණා නෙමෙයි. කුඹරක වපුරලා දහසක් වැඩ කරලා ගත්ත අස්වැන්නෙන් තමයි මේ හාල් අපට ලැබිලා තියෙන්නේ. නිසා මේ හාල් සඳහා ගිහි ගොවිතැන් කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා. කුමරු හිමියෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා. විතර මේ දුන්න ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා. වතුර හැරෙවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා ගොයන් කැපුවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා කොළ මැඬවූ අය නිදුක් නිරෝගී සුවපත්ත්වා බැත පෑමූ අය නිදුක් නිරෝගී සුවපත්ත්වා ජදර ජනත් දුන්නැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා කොටා පොලා සකස් කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා කඩෙන් ගත්තනම් මේ කඩේදී මිලට දුන්නැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා මේවා එහා මෙහා ගෙන යාමට වාහන සැපයෙවත් ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා වාහන නිපදෙව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා වාන ගමන් කළ මාර්ගයේ ඇදූ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මේවා උයාභ්‍යා ගැනීමට මේ භාජන නිස්පාදනය කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා මේ ජල පහසුකම් ඇති කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා එවාගේ මේ උදුන් ලිප් සකස් කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා මේ දල සම්පාදනය කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් වෙත්වා මේ ගිනි දල්වා ගැනීමට, ලිප දල්වා ගැනීමට, ගිනි පෙට්ටිය ආදී සම්පාදනය කළ ඇතෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ සඳහා ගන්න මේ එළවලු වගා කළ ඇතෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේවා ගෙනවත් දුන් අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මේවා සම්පාදනය කිරීමට කපා කොටා සකස් කිරීමට ආවද නිපදේ වැටුන් නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔය විදිහට එකක් එකක් ගානේ මේ ලුණු යටේ පවා අරමුණු කරමින් මෛත්‍රිය හරවන්නට පුළුවන්. ඊළඟට මේ දානේ පිරිනමන මේ පිළිගන්න ප්‍රතිග්‍රාහක ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත්ත්වා මේ අපේ දානේ වළඳලා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා සීල සමාධි ප්‍රඥාවෙන් වැඩෙත්වා ධර්මාඥාණයෙන් භාවනාඥාණයෙන් වැඩෙත්වා එවාගේම සමථේපස්සනා භාවනාවෙන් වැඩෙත්වා ධාන විඥාවෙන් වැඩෙත්වා විපස්සනා ඥානෙන් වැඩෙත්වා සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් දකිත්වා මේ දානෙට සහභාගී වෙන ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ආදී වශයෙන් මෛත්‍රියෙන් මේක භාවනාවට හරවන්න පුළුවන් එසේම කරුණා වශයෙන් මේක හරවන්න පුළුවන් මුලින් කිව්ව ඇටියට දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කියන මානසිකාරේ මුදිතාවෙන් හරවන්න පුළුවන් ලද සැපතින් නොපිරියෙත්වා නොපිරියෙත්වා කියන මානසිකාරයෙන්. උපේක්ෂාවට හරවන්න පුළුවන් එකක් එකක් ගානේ මේකට සම්බන්ධ වූ ඇත්තෝ තම තමා කරගන්න කර්මානුරූපව සැප දුක් විඳුන්නෝය කියලා හිතාගෙන කර්මයේ මෙනෙහි කිරීමෙන් උපේක්ෂාවද වඩන්න පුළුවන් බුදු ගුණයට හරවන්නත් පුළුවන් දහම් ගුණයට සංඝ ගුණයට හරවලා මෙනෙහි කරන්නත් පුළුවන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතවල මේ දාන පාරමිතා පුරා ලෝතුරා බුදු වුණා. ඒ සරුවක්යන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූයෙන් අරිහත් නම් වනසේක. සරුව ධර්මයන් සරුවාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ විද්‍යා සත්‍ය අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. සෝබන ගමන් ඇති බැවින් සුගතෝ නම් වනසේක ਸਰව ලෝකයන් ਸਰව ආකාරයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූ නම් වනසේක සීලාදී උත්තරීතර ගුණයන්ගෙන් අසම බැවින් හා දමනේ කටයුතු සත්‍යයන් උතුම් ලෙස දමනේ කළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරිතේ නම් වෙනසේක දෙවි මිනිසුන් සෑට සමත්ත ලෝකයාට ලොවේ ලෝතුරා සැප පිණිස අනුශාසනා කළ බැවින් සත්තාදේ මනුෂ්‍යානම් වෙනසේක චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ ආબોධ කොට ලෝවැසි ජනතාවට ආબોධ කරවා වදාළ බැවින් බුද්ධ නම් වනසේක භාග්‍ය ධර්මයන්ගෙන් අගතන් පැත්පැවින් භගවානං වනසේක ආදි වශයෙන් දන්න දන්න ඇටියට බුදු ගුණයට අරවමින් භාවනාක් නම් වෙනවා. ඒ මේ සරුවක්යන් වහන්සේ දාන පාරමී පුරා ආબોධ කරගත් ධර්මයේ මුලැමැදාග යහපත් දැවින් ස්වාඛාතනං වනසේක තම තමා විසින්ම ආબોධ කළ යුතු බැවින් සම්දික්ක නම් වෙනසේක මාර්ග කුසලයට අනතුරුම ඵලයෙන් ලබා දෙන බැවින් අකාලික නම් වනසේක මෙහි එව මේ බල වයින් දැක්මිය යුතු විද්‍යමාන ගුණ ඇතිහින් එහි පස්සික නම් වනසේක සතර මඟ සතර ඵල ධර්මයන් හිතේ පිහිටුවා ගැනීමෙන් නිර්වාණය අරමුණු කිරීම වශයෙන් උපනායනයේ කලියුත් බැවින් ඕපනායික නම් වනසේක භාවිත නුවණ ඇති නැනවතුන් විසින් තම තමාගේ නැන පමණින් ආબોධ කළ යුතු වන බැවින් පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි නං වෙනසේක ඒ දාන පාරමිතාදී පුරා ලෝතුරා බුදු වූ සරුවක්ඥන් වහන්සේගේ ධර්මීට අනුව පිළිපන්න ආරිමා සංඝරත්නේ සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නං වෙනසේක ඍජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නං වෙනසේක නිර්වාණගාමිනී මාර්ගයට පිළිපන් බැවින් ඥාය පටිපන්නනං වනසේක ගරුකාටයොතු මාර්ගයට පිළිපන් බැවින් සාමීච පටිපන්නනං වනසේක යොදුන් සිය දහස් ගණන් දුරසට නමුත් පැමිණ කරන පූජාවන් මහත්ඵල කර දෙන බැවින් ආහුණයේ නං වනසේක ආගන්තුක සත්කාරයන්ද මහත්ඵල කර දෙන බැවින් පාහුණයේ නං වනසේක දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනයේ නම් වනසේක දෝත් නගා වැඳීමෙන් පවා ලොවේ ලෝතුරා සුවගෙන දෙන බැවින් අංජලි කරණීය නම් වනසේක දෙවියන් මනුෂ්‍යයන් සෑත සමත් ලෝකයාට ලොවේ ලෝතුරා සම්පත්තිලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයන් නම් වනසේක මේ ආදී වශයෙන් සඳුණේට හරවමින් භාවනා මනසිකාරකයේ දෙන්න පුළුවන් තවත් ගැඹුරෙන් හිතෙනවා නම් මේ සියල්ල ත්‍රිලක්ෂණ විපස්සනාවට චතුරාර්ය සත්‍ය නම් වමින්ද භාවනාමය කුසලයේ සිද්ධ කරගන්න පුළුවන්. මේ දාන වස්තු නමින් හඳුන්වන සියලුම වස්තුන්ගේ අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථ වශයෙන් තුද්දාටක සූප සමූහයක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සුද්දාෂ්ටක රූප සමූහයක් තමයි මේ නොයෙක් නම් වලින් හඳුන්වන දාන වස්තු. පඨමේ ධාතුව නම් කාරකස ලක්ෂණ ඇති ප්‍රතිත්තා රසය ඇති සම්පටිච්ඡන පච්චුපට්ඨාන ඇති ආපෝ තේජෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක් ආපෝ ධාතුව නම් පග්ගණ ලක්ෂණ ඇති භුවන කෘතිය ඇති සංගාන පච්චුපට්ඨාන ඇති පඨමේ තේජෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක් එවැගේම තේජෝ ධාතුව නම් උන්නත ලක්ෂණ ඇති පරිපාජන කෘත්‍ය ඇති මද්දවානුප්‍රදාන බව වැටහීම් කොට ඇති අපඨමී ආපෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක් වායෝ ධාතුව නම් විත්තම්බර ලක්ෂණ ඇති සමුදේන කෘත්‍ය ඇති අභිනියාද පච්චුපට්ඨාන ඇති පඨවි ආපෝ තේජෝ භූතත්‍රි ආසන්න හේතු කොට ඇති රූප ධර්මයක් පරමාර්ථ රූප ධර්මයක් වර්ණ රූපේ නම් චක්කු පටිහරණ ලක්ෂණ ඇති චක්කු විඥාණයට විශේෂ වීම කෘත්‍ය කොට ඇති ඒතම ගෝචර බව වැටහීම් කොට ඇති සතර මහා ධාතු ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූප ධර්මයක් ගන්ධ රූපේ නම් ගාන පටිහරණ ලක්ෂණ ඇති ගාන විඥාණයට විශේෂ වීම කෘත්‍ය රසයේ කොට ඇති ඒතම ගෝචර බව වැටහීම් කොට ඇති සතර මහා භූත රූපාසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක් රස රූපේනං ජීවා ප්‍රතිහරණ ලක්ෂණ ඇති ජීවා විඥානයේට විශේෂ වීම කෘත්‍ය රසය කොට ඇති හේතම ගෝචර බව වැටහීම් කොට ඇති සතර මහා භූත රූප ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක් ආහාර රූපේනං ඕජාව ලක්ෂණ කොට ඇති රූප ආහාරණයේ කෘත්‍ය රසය කොට ඇති උපස්තම්බනේ වැටහීම් කොට ඇති අනුභාකන ආහාර පාන ආදී ද්‍රව්‍යයේ ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක් ඒ මේ සුද්දාස්තක රූප සමූහය නාම රූප දෙක අතුරෙන් රූපයයි. රාසියාර්ථයෙන් රූපස්කන්ධයයි. ආයතනාර්ථයෙන් රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියන ආයතන පහයි. ධාතු වශයෙන් රූප ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියන ධාතු පහයි. පටිච්චසම්පාද වශයෙන් ජාති ජරා මරණ අංග දෙකයි. ප ဋ ාණ ප්‍රත්‍ය වශයෙන් මෙතන සතර ධාතු සහජාතඤ්ඤමඤ්ඤ නිස්සය කියන ප්‍රත්‍ය තුනටත් පඨවි තේජෝ වායෝ තුන සහ වර්ණ ගන්ධ රස තුන පුරේජාත ප්‍රත්‍ය ආහාර රූපේ ආහාර ප්‍රත්‍ය සීලම සුද්ධාත්මක රූප සමූහයේ ආරමණ ආරමණාධිපති ආරමණ උපනිෂ්ණය විප්‍රයුක්ත අත්‍යවිගත කියන ප්‍රත්‍ය ශක්තිය මෙහෙම බෙද බෙදී යන්නේ මේ නාම රූප පරම්පරාවක් විශේෂයෙන් රූප පරම්පරාවක් මේ වස්තු සමූහය. මේවා පරිහරණය කරන පරිත්‍යාග කරන අපේ ආත්භාවත් මේවා පිළිගන්න සංඝ රත්නේ ආත්භාවත් නාම රූප දෙකක් ඉස්සංග ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් ඉන්ද්‍රිය 18ක් පටිච්චසමුපාදාංග 12ක් සෝවිසි ප්‍රත්‍යක් මේ මතු ලැබෙන දිව්‍ය මානුෂාදී සැප සම්පත් සියල්ලත් ඔය වගේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුපාද ප ဋ ාණ ප්‍රත්‍ය කියන පරමාර්ථ ධර්මයන් වෙනවා. මේ ආධ්‍යාත්මික වූද බාහිර වූද ඇති වුණා වූද ඉදිරියේ මතු ලැබෙන්නා වූද සීලෝම මේ පරමා ධර්ම ශ්‍රණියක් ශ්‍රණියක් පාසා සින්සින්දී බින්දි බින්දි සංතති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ පරමාර්ථ ධර්ම සමූහය පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මා විසින් මේ රැස් කරගන්න දාන සීල භාවනාදී සීල කුසලයන්ගේ ශක්තියෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළේ මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අජරාමර සාන්ත ප්‍රණීතාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්නවා. මේ දෙත මේ දානමේ පිනනම් එසේ මෙසේ දෙයක් නෙමෙයි. මඟඵල නිවන දක්වාම පිහිට වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පින්කමක්. එනිසා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ගමන් ගන්නා ලද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම වශයෙන් අද මේසා විශාල මහා පින්කමක් සිද්ධ වුණා. ඉදිරියේ ප්‍රාර්ථනා කරන ලෞකික ලෝකෝත්තර සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගැනීමට හේතු වෙන මහා පුණ්‍ය නිදානයක් පාරමී නිදානයක් ධර්ම නිදානයක් බාටපත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ චිත්ත සංකල්පනා සිතේ දරාගෙන සලකා බලමු ලෝතුරා බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේලා මේ විදිහේ දාන ආදී පාරමී ගුණ මුදුන් පමුණවාගෙන පැතු බෝධි ඥාන වලින් ආරි සත්‍ය බෝධින් අමා මහ නිවන් සුව ලැබුවා. අපේ සරුවඥන් වහන්සේ විෂය සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙයිම මෙසේ දාන ආදී පාරමී මුදුන් පමුණවාගෙන ඇවිත් ලෝතර බුදුව 45 අවුරුද්දක් මුළුල්ලෙහි ලොවට අමාදාම් වැසි වස්සවල සූවිසි ආසංකේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පමුණවා වදාලා තමන් වහන්සේ අනාගතේ බලා පහළ වන හිත පින් ඇති අයට උපකාර වනු පිණිස සුවාසූදාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිෂ්ඨාන බල පිහිටුවා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලාද පිරිණිවුණා. සෙසුආර්යයන් වහන්සේලාද සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝකේ කර්මාරූප සුගති දුගති ගියා. වැඩිහිටි විහාරස්ථානද එවකට පැවති සොළොස් මහා ජනපදද රාජධාන උයන් පුකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථුවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දරුවන් ලෙඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳමින් ගතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය ආදී සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි නිවන ආબોධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාර්ය සත්‍යයයි අනන්ත පරිමාණ බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවනේ සැනසී වදාළේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ය අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපටත් පාරමී බවට බෝධිපාක් ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පත්ව පැතෝ පැතෝ බෝධි ඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීමට හේතු වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු